නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් අතර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව තුළින් ආනාපාන සති සූත්‍රය තුළින් සීය ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහමද සීය අවබෝධ වෙන්නේ කොහමද තමන් තුළ පවතිනා වූ සීය පරිපූර්ණ භාවයටපත් වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. ආනාපාන සති භාවනාව හා සීය. එනම් මේ භාවනා කරන ආස්වාස වෙන බව දැනගෙන ඉන්න ප්‍රාස්වාස වෙන බව දැනගෙන ඉන්න භාවනා යෝගියා මේ සීය කොහොමද දැනගන්නේ? තමන් තුළ පවතින සීය ප්‍රගුණ වෙලා පරිපූර්ණ භාවයට පත් කරගන්නේ කොහොමද කියලා බැලුවොත් අපට පෑදිලිව පේන කාරණාවක් තමයි මේ ආනාපාන සති භාවනාව චිත්තානුපස්සනාවෙන් කරන බව. උදාහරණයක් කිව්වම මේ ලෝකේ කිසිම භාවනාවක් සිදු කරන්න බෑ චිත්තානුපස්සනාව නැතුව. සතර සතිපට්ඨානේ මේ සෑම කාරණාවක්ම සිදු වෙන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වාම සක්මන් භාවනාව අපි හැමෝම දන්න එකක්නේ. එහෙනම් ඒ දන්නම හොඳ පැහැදිලි උදාහරණයක් ගත්තාම අපට වඩාත්ම සරලයි මේක. ඔසවමි යවමි තබමි ඔසවමි යවමි තබමි නැත්නම් ඔසවමි තබමි ඔසවමි තබමි එහෙමත් නැත්නම් භාවනාවේදී මේ පයේ ක්‍රියාකාරීත්වය කෙනේ 100ක් තිබීම නැත්නම් තබමි තබමි කියන එකට 100 තැබීම කියලා ගොඩාක් ඉරියව් තියෙනවා එක එක ඉරියව් වල ඒ කකුල් දෙක අතර තියෙන දුර ප්‍රමාණය කෙරේ 100 පීටන්න පුළුවන්. ඒ යන ඉරියව්ව තියා 100 පීටන්න පුළුවන්. මේ සෑම ඉරියව්වක් තුළින්ම කරන සක්මන් භාවනාව පිළිබඳව බලනකොට අපට පැහැදිලිව පේනවා මේ ඔසවමි යවමි තබමි කියන්නේ සක්මන් භාවනාව නෙමෙයි මේක කායානුපස්සනාව. ඇයි මේ කයට අනුව මේක බලන්නේ? කායේ කායානුපස්සී විහෙරති නම් ඒක මේ සක්මන් භාවනාව වෙන්න බෑනේ. එතකොට දැන් අපි සක්මන් භාවනා කියන මුවාවෙන් අපි මේ කායානුපස්සනාව සිදු කරනවා. ඒතර මේ ඔසවමි, යවමි, තබමි කියලා කියන ඉරියව් වලින් අපි මොකද්ද මේ කියන්නේ වේදනානුපස්සනාව. මේ ඉරියව් තුලින් වේදනාවක් අට ගන්න ඕනේ. ඔසවනකොට ශක්තියක් වය කරන්න ඕනේ. ඔසවනකොට අපගේ වේදනාවක් ඇති වෙනවා. ඉරියව්වක් ඇති වෙනවා. එහෙනම් මේ ඔසවමි, යවමි, තබමි කියන ඉරියව් වලින් අපි වේදනානුපස්සනාව සිදු කරනවා. ඒ විතරක් නෙමෙයි නැවත මේ ඔසවන ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්න ඕනේ අපි. මේක මේම තමයි මේක වෙන්නේ මේ එක පාටම කකුල ඉමින්සර ඉස්සිලා මේ ඉදිරියට ගිහිල්ලා බිමින් තියෙන හැබැයි ගොඩාක් ඉදිරියට යන්නේ නැහැ. ඒකෝර කකුල් දෙක අතර පරතරේ වැඩි. වැටෙන්න පුළුවන්. අපිට මේ හරියට මේක මේ පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් මේ කකුල හරියට මේ පාලනය කරගන්න පුළුවන් දුර ප්‍රමාණයට තියලා මේ කකුල හරියට තියෙනකන් අනිත් කකුලට සම්පූර්ණ බර ටික අරගෙන ඒ බර මේ කකුලේ තියාගෙන අර කකුල හොඳට ශක්තිමත්ව තිබ්බයි කියලා දැනගෙන ඊට පස්සේ ඒ කකුලට මේ බර අනිත් පැත්තට දාහණය දෙනවා. ඒ කකුලට මේක මාරු කරන වෙනස් කරනවා. එතකොට මේ උවමාරුව මේ ක්‍රියාවලිය ප්‍රත්‍යක්ෂ වෙනකොට අවබෝධ වෙනකොට මොනවද මේ කරන්න කියලා බැලුවම ධම්මානුපස්සනාව මේ කරන්නේ. ඒතර මේ ධම්මානුපස්සනාව සිදු කරනකොට මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය මෙයාගේ කකුලට බර වෙච්ච සම්පූර්ණ කිලෝ 50 බැටක බර බලන්න මෙයා ලස්සනට අරයට පූජා කරනවා ඊපස්සේ එයා ඒ බර ටික අරන් තියාගන්නවා ඊපස්සේ මෙයා නිදහස් වෙනවා මෙයා කකුල උසල ඉමීසර ඉස්සරහින් තිබ්බාම අර ඉස්සෙල්ලා එයාගෙන් ගත්ත ඒ බර ටික ඉමීසර මෙයා අරගෙන එයාට දෙනවා මෙතන කියන කම්ම ආ කම්මඵල යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපට දානයක් දෙනවා. අපි ඒ දානේ වළඳලා ಗುಣධර්ම වඩන්නේ භාවනා කරන්නේ ආර්ය මාර්ගයේ කිසිම කටයුත්තක් කරන්නේ නිකන් ඉන්නවා විවේකයෙන් කාලා බිලා නිකන් විවේකයෙන් ඉන්නවා. ඕම හිටියාම දැන් පව් සිද්ධ වෙනවනේ. ඒ මිනිස්සු මොකටද දුන්නේ? මේ ආහාර පාන වලින් ඔබ වාසේ සසර දුක නිවා ගන්න, ಗುಣධර්ම වඩා ගන්න, සීලය පරිපූර්ණ කරගන්න, සංසාර දුකෙන් එතර වෙන්න රාත් ඵලයට වැඩ කරගන්න. අපි මොනවද කිව්වේ? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණතාය ඉමං කාසාවං දෙත්වා පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදාය. එහෙනම් අපි කිව්වේ ඕකමනේ. මේ පැවිදිකමට එන්නේ දුක නිවා ගන්න මට සසරෙන් එතර වෙන්න ඕනේ කියලා මමත් කිව්වා. ඒක කියපු බව මට අමතක වුණත් ඒ කට්ටියට අමතක නැහැ. ඒ කට්ටිය දම්පැන් දීලා මේ සාමාන්‍ය වැඩක් පළක් ගෙදර කරන්නේ නැත්තම් අපේ පුතාටවත් කැම දෙන්නේ නැහැ. අම්මා තාත්තට වයසට ගිය කාලේ වැඩක් මොකවත් නැත්නම් ප්‍රෝජනයක් නැත්නම් කැම දෙන්නේ නැහැ. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. නමුත් වාසය වැඩක් කරනවනේ. අපිට කරන්න බැරි රජ කෙටුවක් කරන්න බැරි එකක්. ඒක තමයි මේ සසරේ rahat වෙන්න අවශ්‍ය වැඩ කරන එක. ඒක රජකමට වඩා අමාරු එකක්. එහෙනම් ඒ නිසා මෙච්චර ලොකු වැඩක් කරන නිසා අපි ඔබ වහන්සේලාට දාන දෙන්න කැපයි. සුදුසුයි. ඒ නිසා මේ වැඩ කරන්නේ නැති කට්ටියට බැන බැන තමයි බත් ටිකක් දෙන්නේ. නමුත් මෙච්චර වැඩක් කරන නිසා වැඳලා බත් දෙනවා. නිකන් නෑ වැඳලා බත් දෙනවයි කියලා ඒ කට්ටිය අපිට මේක දෙනවා. එතකොට දැන් අපි පොරොන්දු වුණා ඒගොල්ලෝ ඒ පොරොන්දුව මතක තියාගෙන සැලකුවා. හැබැයි වැඩක් ගත්තේ නෑ. එහෙනම් මේ කාරණාව තුලින් අපිට ඒක නැවත දෙන්න වෙනවනේ බත් ටික. ඇයි අපි ගත්ත බත් ටික ණයයිනේ. එතකොට ණයට කෑම ගත්තාම ඒ කඩේ බිලක් ඇදෙනවා. ඒගොල්ලෝ මාසයන්ට යන පඩියට බිල දෙනවා. මේ රුපියල් 300ක් බිල ඇවිල්ලා තියෙනවා කිව්වම අපි පඩියෙන් ඒක ගෙවන්න ඕනේ. එන අපි ණයට සබන් ගන්නවා, ණයට ටූත් පේස්ට් ගන්නවා, ණයට සිද්ධා ලේප පැන්ඩෝල් ඉල්ල ගන්නවා. හැබැයි ණය ගෙවන්න ඕනේ. ඒක නිකන් නෙමෙයි ණයට ගත්තේ. එහෙනම් මේ හැම දෙයක්ම අපි අරගෙන නැවත යට දෙන්න එපා. එතකොට එයා ඉපදිලා එනවා මේ අපේ නේ ටික ඉල්ලා ගන්න. ඊට පස්සේ අපි දන් දෙනවා එයාට. ඊට පස්සේ එයා අපට දන් දෙනවා. අපි එයාට දන් දෙනවා. සතෙක් ඝාතනය කරනවා මේ මස් මාංශ වලට කෑදර කෙනෙක්. ඒ සතා ඝාතනය කරලා මේ එයා ඒක ආහාරයට ගන්නවා. ඊළඟ සැරේ වැවේ ඉන්නේ කවුද? එයානේ. එයා පීන පීන ඉන්නවා වැවේ. එතකොට වැවේ එයා ඉන්නකොට අර මාළුවා මිනිස්සෙක් කියලා එනවා මේ බිලිපිත් අරගෙන මේ අරයා අල්ලගන්න එපා. තමන්ව ගියපු කාරේ අල්ලගත්තනේ. එතකොට එයාව අල්ලගන්නවා. අල්ලගෙන එයාව ඒ විදිහටම පුච්චලා මේ ආහාරයට ගන්නවා. ඊට පස්සේ දැන් මෙයා මරුණානේ. දැන් මෙයා වරද්දක් කළානේ. එතකොට මේ ආපෝ මෙයා මාළුවා වෙනවා. ආයිත් වැවේ ඉන්නේ කවුද? අරමුණ පුච්චපු කෙනානේ. ඉතින් ওই විදිහට මේ ලෝකයේ සෑම දෙයක් දිහා බලනකොටම මේ සෑම දෙයක් තුළම දානයක් තියෙනවා. හැම දෙය තුළම මේ කර්මානුරූපී ගනුදෙනුවක් යනවා මේ දංගල් කොට වාගේ. අරයා මෙයාට දෙනවා දීපු දේ ආපා එයා එයාට පූජා කරනවා එයා ගත්තා නම් ඒ දේ නැවත මෙයාට පූජා කරන මේ කකුල් දෙක යනකොට මේ කිලෝ 50කට බර මෙයා අරයට පූජා කරනවා. එයා ඒක අරන් තියාගෙන මෙයා ශක්තිමත් වෙලා සුදුසුකම් ලබනකම් ඉඳලා සුදුසුකම් ලැබුවාට පස්සේ ඉමීසර අරයට පූජා කරනවා. එයා සුදුසුකම් ලැබුවා පස්සේ අනේ මෙයාගෙන් ගත්තනේ මෙයා එන සුදුසුකම් ලබනකොට දෙන්න ඕනේ කියලා එයා ඉස්සරහින් කකුල තියලා ශක්තිමත් වෙලා දැන් මම ශක්තිමත් මට දැන් මේක ගන්න පුළුවන් කියනකොට මෙයා එයාට පූජා කරනවා. එහෙනම් මේ හේතු හැදෙන ඇටි ඵල හට ගන්න ඇටි මේ හේතුඵල ධාමයේ තියෙන සම්පූර්ණ ක්‍රමවේදය මේ කර්මය ගනුදෙනු කරමින් යන ක්‍රමවේදය මේ කය ඉදිරියට ගමන් කිරීමේ අරමුණ පවතින තාකල් මේ ගනුදෙනු සිදු වෙන බවත් එහෙනම් මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අය මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරමින් අනුසෝත ගාමීව භවගාමීව පැවැත්මට යනවා මේ සේරම ගනුදෙනු ටික සිද්ධ වෙන බව දකිනවා. අන්න මේක තමයි අපි කියන්නේ ධම්මානුපස්සනාව කියලා. මේක සරල භාවනාවක්, සක්මන් භාවනාවක්. මේක තුලින් ප්‍රඥාවට සමවදින්න පුළුවන්. අත්තරින්න පුළුවන්, දසපාරමිතා පුරන්න පුළුවන්, ධානවලටපත් වෙන්න පුළුවන්, රාහත් වෙන්න පුළුවන්. සක්මන් භාවනාව ගැන සාකච්ඡා කළොත් ඒක ආනාපාන සති භාවනාවට වඩා ශ්‍රේෂ්ඨ භාවනාවක්. මේ භාවනාවට වඩා මේක උතුම් කියලා හිතෙනවා. එහෙනම් මේකේ තියෙන අභිරහස් මේක තුළ පවතින විද්‍යාත්මක භාවය භාවනා යෝගියාට ඒ යෝගාවචරයාගේ චෛතසිකයට ඇතිවෙන ධර්මානුකූල වෙනස් වීම මේවා ප්‍රත්‍යක්ෂ කරගත්ත ඒ භාවනා උත්මයෝ අඩු නිසා දුර්ලභ නිසා මේක වඩලා නිම කරපු අයගේ අවාද අනුශාසනා වල අදුපාඩුකම් නිසා අවම නිසා මේ භාවනාව අද ක්‍රියා විරහිත වෙච්ච භාවනාවක් වටපත් වෙලා යථා කාලේ අපි මේක සම්පූර්ණ විද්‍යාත්මක සාකච්ඡා කරනවා ඇවිදින ගමම ඕනතරම් සෝවන් සකෘදාගාමි අනාගාමි අරියත් වෙන්න පුළුවන් ඒක තුළ ඒ තරම් ಗುಣධර්ම වඩන්න තියෙනවා එහෙනම් ඇයි මේ සක්මන් භාවනාව අපි උදාහරණයට ගත්තේ මේ ආනාපාන සති භාවනාවේ නිරත වෙච්ච ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන සීයෙන් ඉන්න ඒ උත්තම ආර්ය පුත්‍රයා කොහොමද මේ සීය පරිපූර්ණ කරන්නේ අපි හැමෝටම 100ක් පවතිනවනේ ඒ සිය සත්තු ගැන ගත්තාම මේ සත්තුන්ට 100ක් තියෙනවා දැන් ගියොත් අපිට ගායිද ඒ එයා අපිට ගාන්නේ නැහැ මේ අනුන්ගේ මේ වත්තක් නේද ටිකක් එයාට විචිකිච්ඡාවෙන් ඉන්නවා. එන මේ සත්තු මේක දන්නවා. දැන් බල්ලෝ ගත්තාම මේ සුනකියන්ට සීමාවල් තියෙනවනේ. මගේ සීමාව මේක ඒක තුළ එයා රජෙක් වගේ ඉන්නවා. සීමාවෙන් පිටට ගියාම ඒ සීමාවට තව සුනකෙක් ඉන්නවා. එහෙනම් එයා බුරනවා අපන් රදනවා. එතකොට එතනදී මෙයා චණ්ඩිකම් මොකවත් පෙන්වන්නේ රජකම් කරන්න යන බොහොම සාන්ත දාන්ත ඒ සීමාවෙන් යනවා. ඇයි? ඒක වෙන කෙනෙක්ගේ මේ පාලනය යටතේ තියෙන එකක්. එහෙනම් මේ සතුන්ට 100 තියෙනවනේ. එහෙනම් ගවයෙක් අල්ලන්න ගියොත් මේ ගවයාගේ අයිතිකාරය අල්ලනකොට නිකන් ඉන්නවා යා. දන්නා මේ මගේ ආම්පුතා මේ මට අවසරය තියෙනවා යාට අවසරය තියෙනවා මාව අල්ලන්න. ඒත් ලණුවෙන් අරගෙන යම් කිව්වම එයා යනවා පිටිපස්සේ. හැබැයි පිට කෙනෙක් අල්ලන්න ගියාම එයා රවනවා, ටිකක් සැර වෙනවා, දුවන් දදනවා. එයා එයා අල්ලන්න දෙන්නේ නැහැ. මෙතන ප්‍රශ්නයක් නේ. එතකොට මේ සෑම සත්තුම 100 තියෙනවා. ඒතර මිනිසයා කියන මේ උත්තම ජීවියාට වාසනාවන්ත ජීවියාට ගොඩාක් සීය තියෙනවා තමන් තුළ පවතින සීය පිළිබඳව. නමුත් මේක පරිපූර්ණ වෙලා නැහනේ. මේක කැඩෙනවනේ, අමතක වෙනවනේ. තමන්ට අතපසු වෙන අවස්ථා අනන්ත අප්‍රමාණනේ. අසීයෙන් වැඩ කරලා වැරදිච්ච තැන අනන්තයිනේ. එහෙනම් මේක පරිපූර්ණ වෙලා නැන්නේ පරිපූර්ණභාවය මේ ආනාපාන සති භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ අපි සාකච්ඡා කරන්නේ මේ කොහොමද මේ සක්මන් භාවනාව වගේ කාරණාවක් තුලින් මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ කියලා. එතකොට එයා මේ දානය පිළිබඳව ගත්ත කාරණාවක් කර්මය පිළිබඳ අවබෝධයක් ගත්තා මේ ක්‍රියාව නිසා මේ වේදනාව අට ගන්නවා දුක අට ගන්නවා ඒ දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය මේ ක්‍රියාකාරීත්වය නවත්තන එක. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය වටහා ගන්නවා. එහෙනම් මේ දුක ඇති වෙවි නැති වෙවි යන ස්වභාවය මේ ඔසවන සෑම තප්පරයක් ගානේ සෑම රූප කලාපයක්ම ඇති වෙවි නැති වෙවි යන රූපාවචරය අවරූපාවචරය ඇති වෙවි නැති වෙවි යනවා. එහෙනම් මේ වේදනාව සංඥාව සංස්කාරය එක තුලින් ඇතිවෙනා වූ චෛතසික මේ හැම එකක්ම දකිනකොට මේ භාවනා යෝගියට තියෙන මේක තමයි ධම්මානුපස්සනාව. සම්පූර්ණම ධම්මානුපස්සනාව එයා වඩනවා. ඒ වඩාගෙන යනකොට යට තේරෙනවා ඇත්තට මං එසෙව්වද නෑනේ. ඔසෝක බව දැනගත්ත සිතනේ මං දැක්කේ. ඇත්තටම මං යව්වද නෑනේ. යව්ව බව දැනගත්ත සිතනේ දැන දැකගත්තේ. ඇත්තට මං තබුවද නෑනේ. තබපු බව දැනගත්ත සිතනේ දැක්කේ. ආ ඇත්තටම මම ධර්මයේද දැක්කේ නෑනේ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරපු සිතනේ දැක්කේ. එහෙනම් ඇත්තට මට රිදුනද? නෑනේ. රිදුන බව දැනගත්ත සිතනේ මම දැක්කේ. සක්මන් කළාද? නෑනේ. සක්මන් කළා කියන 100ෙන් හිටපු සිතනේ මම දැක්කේ. එහෙනම් මේ සෑම තප්පරය ගානම චෛතසිකය මුල් කරගෙන ඒ චෛතසිකය තුල පවතින ඒ දැනුම අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගෙන සිදුවෙන්නා වූ පරිපූර්ණ ක්‍රියාවලියක්. වේදනාව මේ ලෝකේ කිසිම කෙනෙකුට දැනගන්න පුළුවන් කමක් නැහැ. හේතුව වේදනාවේ පටවියේ ප්‍රශ්නයක්. හැබැයි මේ පටවියේ තියෙන ප්‍රශ්නය ධර්මානුකූල වෙලා මේම තැනක් තියෙනවාය ඒ තැන රිදෙනවාය කියලා දැනගත්ත සිත දැනගත්තාම යා කියන මට රිදෙනවා කියලා. එහෙනම් රිදෙන බව දැනගත්ත සිතයි දැනගන්නේ වේදනාව දැනගන්න. එහෙනම් මේ කයේ සම්පූර්ණ ක්‍රියාවලිය චිත්තානුපස්සනාව කරනකොට වෙන වෙන දෙයක්. හැබැයි චිත්තානුපස්සනාව වෙන්න නම් ධම්මානුපස්සනාව සිදු වෙලා තිබෙන්න ඕනේ. ඒක සිදු වෙලා කල්ලාතුව. එහෙනම් ධම්මානුපස්සනාව අට ගන්න නැන්නේ චතුරාර්ය නැත්තම්. එහෙනම් වේදනාවත් පරිපූර්ණ වෙලා තියෙන්න ඕනේ. අවකාශයක වේදනාවක් ඇති වෙන්න බෑනේ. එහෙනම් ඒකට කය තියෙන්න ඕනේ. කාය අනුපස්සනාව. එහෙනම් මේ කාරණා අතර පරිපූර්ණ වෙන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූත තියෙන්න ඕනේ. අන්න මේ ටික දැක්කාම මේ භාවනා යෝගියා බලනවා මේක තමයි එන මේ පවතින ධර්මතාවය. මේ ලෝකයේ හැමතැනම සතර සටිපට්ඨානෙ තියෙන්නේ. මේ සක්මන් භාවනාව තුළින් මේ ප ဋ ාණය මට වැටහෙනවා මම දැක්කා. එහෙනම් මේ හැමතැනම සතර සතිපට්ඨාන තියෙන. ඔව්. මම දකිනවා මං ඉදිරියේ ගහක් තියෙනවා. රිලෙවෙක් ඉන්නවා. එයා කොළ කඩාගෙන කනවා. එතකොට දැන් මෙතන සතර සතිපට්ඨානේ නැහනේ. එතකොට එයාගේ සිත කියනවා නෑ. ඔයා බාලේ. ඔයා බාල විදියට ඉතනවා. මම පඬිතයා මට පේනවා සතර සතිපට්ඨානේ තියෙනවා. එතකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා ඇත්තටම තියනවාද? කෝ බරමකෝ කියලා එයා විද්‍යාවෙන් දකිනකොට තියෙනවනේ. මොකද්ද? මේ සිදුවීම දිහා බලනකොට මේ සිදුවීම සබ්බේ සත්තා ආහාර අට්ටිකා මේ ලෝකයේ සෑම සත්වයක්ම ආහාර ගන්නවා ගස්කොළන් වායුව ආහාරයට ගන්නවා ජීවත් වෙන්න ඒ ආහාරයට ගත්ත ගස්කොළන් ආහාරයට ගන්නවා සත්තු ජීවත් වෙන්න ඒ සත්ව ආහාරට ගන්නවා මිනිසා ජීවත් වෙන්න අන්න කය පවත්වන ක්‍රමවේදය දැක්කා කායා කායේ කායානුපස්සී විහෙරති කයවල වලට අනුව දැක්කා සෑම කයකට අනුව පවතිනා වූ ධර්මතාවය දැක්කා. ඇයි කෑම කන්නේ බඩ ගින්න අන්න වේදනාව වේදනානුපස්සනාව වේදනානුපස්සනාවට අනුව දැක්කා. බඩගින්න කියන වේදනාව නැත්තම් අපි කවුරුත් කැම ගන්නෑ. අන්න ඒ සතා බඩගින්නට කැම ගන්නවා. එහෙනම් ගස්වලත් වේදනාවක් තියෙනවා. බයිස්රාවිය ඉරකරගෙන ඉන්න වේදනාව ඒක එළියට දාන්න ඒගොල්ලෝ මොනවද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් ඇතුළට අරගෙන ඔක්සිජන් එළියට දානවා. ඔක්සිජන් ඒගොල්ලන්ගේ බයිස්රාවිය බවට පත් වෙනකොට ඔක්සිජන් ටික ඇතුළට අරගෙන කාබන් ඩයොක්සයිඩ් එළියට දැම්මා වාගේ කාබන් ඩයොක්සයිඩ් ඇතුළට අරගෙන ඔක්සිජන් එළියට දානවා දවල් කාලේ රාත්‍රී කාලේ ඒගොල්ලොත් මේ වේදනාවෙන් නිදහස් වෙනවා එහෙනම් මේ ලෝකේ හැමතැනම වේදනාවක් තියෙනවා මේ රිලවා කෑම කන්නේ එයාට වේදනාවක් තියෙනවා බඩගින්න කියන වේදනාව කයේ තියෙන වේදනාව පුලපතිස් දෙකේ වේදනාව වේදනානුපස්සනාව එයා දැනගන්නවා වේදනාව ඇති වුණාම මේ කොළ කෑවොත් ආහාර ගත්තොත් වේදනාව නැති වෙන බව දන්නවා බලන්න මේක ලස්සන කතන්දරයක් මේ කොළ කෑවොත් වේදනාව නැති වෙනවා ආහාර වලින් ජීවත් වෙන සත්වයා ආහාර ගත්තාම වේදනාව නැති වෙන බව එයා දැනගෙන ඉන්නවා එහෙනම් මේ දැනගත්ත දේ ධර්මයක් නේද එහෙනම් රාගය තියෙන කෙනා මේ රාගයෙන් ඇතිවෙන වේදනාවට එයා දෙන බේත මොකද්ද විරාගය පුරුදු කිරීම ද්වේෂයේ තියෙන රෝගයේ තියෙන කෙනා පුරුදු කරන බෙහෙත මොකද්ද පානය කරන වේසජ්‍යය තමයි මෛත්‍රිය ලෝභය කියන රෝගයේ තියෙන කෙනා මේ ලෝකයේ පුරුදු කරන එහෙම නැත්නම් පානය කරන ඖෂධය තමයි අලෝභය මුලා වෙච්ච කෙනෙක් නිවනට ප්‍රමාද වෙච්ච කෙනෙක් පුරුදු කරන එහෙම නැත්නම් පානය කරන බේසජ්‍යය තමයි අමෝහය එහෙනම් මේ කාරණා දකිනකොට භාවනා යෝගියා තේරුම් ගන්නවා මේක ධර්මයක්. විශාල ධර්මයක් පවතිනවා. මේ ධර්මයේ තමයි මේ හැමතැනම තියෙන්නේ කියලා ධම්මානුපස්සනාව ධර්මයට අනුව ඒක දකිනවා. පසුව කල්පනා කරන මේ ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. කෑම කෑවට මිනිස්සේ කවුරුත් පන්දාකින්නේ කෑම ඇති උනායි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඇයි? ආහාර නිෂ්පාදන උනායි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ආහාර ඇතිවෙන්න ඇතිවෙන්න ඒ ආහාර ගැනීමේ අවශ්‍යතාවය ඇතිවෙන්න ඇතිවෙන්න ආහාර තිබුණ පළියට ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. එහෙනම් මේ භවගාමි ජීවිතය මේ ලබා ගැනීමේ බලාපොරොත්තුව ජීවත් වීමේ දැඩි ආසාව ජීවත් වීම සඳහා කටයුතු වල යෙදීම එහෙනම් මේ චෛතසිකයෝ මුල් කරගෙන මේ කර්මය මුල් කරගෙන මේ භවයක් සැකසিলা මේ භවය ගමන් කරනවා සෑම තප්පරය ගානේ මේ කාර්යය සිදු වෙන බව දැනගන්නවා එහෙනම් මේවා කරන්න හිතෙනවා බඩගිනි වෙනකොට කන්න හිතෙනවා බනින්න හිතෙනකොට බනිනවා බලන්න හිතෙනකොට බලනවා මේක අහගන්න ඕනේ කියනකොට අහගන්නවා අන්න එයා මේ කාර්යය වල යෙදෙනවා මේ හැම දෙයකටම මුල් වෙලා තින්නේ චෛතසිකයක් නේද අන්න සිතට අනුව එයා බලනවා මෙතන හැම තැනම චිත්තානුපස්සනාව තියෙන්නේ සිතවිල්ලක් මුල් වෙන්නේ නැතුව මේ මොකවත් වෙන්නේ සත්වේ ආහාර ගන්නෙ නැහැ ආහාර ගන්න ඕනේ කියන සිතවිල්ල නැත්තම් සත්‍යයක් මේ සසරේ යන්නේ නැහැ සසරේ යන්න කැමැත්තක් නැත්තම් සත්වයක් මේ ලෝකේ ඉපදෙන්නේ ඉපදීමේ කැමැත්ත නැත්තම් මේ සිත මුල් වෙලා පිරෙන බව දැනගත්තාම ඒ භාවනා යෝගියා දැනගන්නවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති මේ ලෝකයම දැනම සිත තමයි පවතින්නේ සිත මුල් වෙලා තමයි හැමදේම සිදු වෙන්නේ එහෙනම් මේක චිත්තානුපස්සනා බලන්න තමන් ඉස්සරහා තියෙන ગાත රිලෙවෙක් කොල කඩාගෙන කන දේ තුලින් එයා ස්පට්ටාණේ දැක්කා. එහෙනම් මේ ලෝකයේ තියෙන නිවනට එකම මාර්ගය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ප ဋ ාණේ බව. එහෙනම් සතර සතිපට්ඨාණය මේ ගාතුලින් මේ රිලවාගේ ක්‍රියාව තුලින් දැක්කා. එහෙනම් මේ ලෝකේ හැම තැනම හැම නාමයක් රූපයක් තුළම සතර සතිපට්ඨාණයේ තියෙන බව මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. හැබැයි මේ භාවනා යෝගියාට දැන් ප්‍රශ්නයක් එනවා. මේ ලෝකයේ හැමතැනම සතර සටිපට්ඨානය තියෙනවා. සෑම නාමයක් රූපයක් තුළම මේක තියෙනවා. සෑම චලනයක් තුළම තියෙනවා. එහෙනම් මේ 100 කිනක ඇයි මේක කැඩෙන්නේ? හැමතැනම සතර සටිපට්ඨානේ නම් ඒ හැම සතර සටිපට්ඨානයක් තුළම චිත්තානුපස්සනාව පවතිනවා නම් මේ චිත්තානුපස්සනාවටනේ අපි කියන්නේ 100 කියලා. සිත සිතට අනුව බැලීම. නමුත් මේක බැලෙන්නේ නැහනේ. මෙයා අමතක වෙලා යනවානේ. එතකොට දැන් ප්‍රශ්නේ තියන්නේ කොහෙද? කයේනේ. Tamange මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල පවතින මේ සිතේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ රිලව කෑම කාපු එක තුලින් චිත්තානුපස්සනාව දැක්කනම් කය ඔසවලා මේ ඇවිදින ඉරියව් තුලින් චිත්තානුපස්සනාව දැක්කනම් වතුර බොනකොට චිත්තානුපස්සනාව දකින්නවා කොහොමද පෑන් ගන්නකොට දකින්නේ පෑන් ගන්නකොට මේ කයට පිපාසයි දැන් කයක් නැත්තම් පෑන් ගන්නවද මේ ලෝකේ කවුරු හරි ගන්නෑ ඇයි කයක් නැන්නේ කොහාට දෙන්නේ පෑන් එහෙනම් කයක් තියෙන්න ඕනේ පිපාසය තියෙන්න ඕනේ මේ කාරණා දෙක මුල් වුණොත් නේද පෑන් ගන්නේ ඒතර පෑන් ගන්නේ කය තියෙන නිසා කය පැවැත්ම තියෙන නිසා කායානුපස්සනාව. ඇයි තැන් ගන්නෙ? විපාසය කියලා වේදනාවක් තියෙනවනේ. එහෙනම් මේ වේදනානුපස්සනාවට අනුව තමයි තැන් ගන්නෙ. එහෙනම් වේදනාව තියෙන බව දැනගත්තේ කොහොමද? සිතිවිල්ලකින්නේ. විපාස තියෙන බව දන්නේ නැහැනේ කවුරුත් අපිට දුරකතනින් අමතුමක් දුන්නේ නැහැනේ. මේ ආවල් උපාසක මාත්‍යා මේ දැන් තව ටිකෙන් පිපාසය දෙනවා වතුර බොන්න. ස්වාමින් වහන්සේ මේ 12 මාර විතර වෙනකොට ඔබ වහන්සේට පිපාස හැදේ වතුර ටිකක් පැන් ටිකක් ගන්න කියලා එහෙම කවුරුත් අපට කිව්වේ නැහැ. එහෙනම් මේක දැනගත්තේ කොහමද? මේ ධර්මයේ තුලින්. මේව දැනගත්තේ චෛතසිකය තුලින්. එහෙනම් මේ ධර්මය මේ ප්‍රත්‍යක්ෂ වුණා මේ වේදනාව ඇති වුණොත් මේ වේදනාවට පැන් දුන්නාම මේක අරියනවා. මේ පිපාසයට මොනාරී දියර જાතියක් ඇතුල් කළාම කයට මේ වේදනාව අරියනවායි කියලා ධර්මයක් දැක්කා ධම්මානුපස්සනාව. මේ හැම දෙයක්ම දැක්කේ සිත කරනකොටගෙන මේ විදිහට වුණොත් අරිය කියලා ප්‍රත්‍යක්ෂ කළේ සිතින් වේදනාව අඳුනගත්තේ සිතින් කයක් තියෙන බව අඳුනගත්තේ සිතින් ඒ වේදනාවට උත්තරය එහෙම නැත්නම් ප්‍රතිකර්මය හොයාගත්තේ සිතින් අවබෝධ කරගත්තේ සිතින් ඒ නිසා චිත්තානුපස්සන බලන්න පෑන් ටික වළඳනකොට එයා සතර සතිපට්ඨානය දකිනවා එහෙනම් මේ ලෝකේ හැම තැනම සතර සතිපට්ඨානයේ තියෙන බව ප්‍රත්‍යක්ෂ කරපු මේ භාවනා යෝගියට දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් මෙයාට මේ භාවනාවේ හැම එකක්ම අමතක වෙලා. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද මේ ලෝකේ හැම තැනම හැම අණුවක් තුලම හැම චලනයක් තුලම හැම නාමයක් රූපයක් තුලම සතර සතිපට්ඨානේ තියෙනවා නම් කොහමද මේ කයේ 100 100 බවටපත් වෙන්නේ 100 නැතුව මෙයා කටයුතු කරන්නේ කොහමද එහෙනම් මේ 100 සිතේ විතරයි නැත්තේ කියලා මේ භාවනා යෝගියා මේ සිත ගවේෂණය කරන්න පටන් ගන්නවා එහෙනම් මේ අමතනම සතර සතිපට්ඨානය තියෙනවා මගේ සිතේ සීය නෑ. බලනකොට සිතේ තමයි වැඩිපුර සීය තියෙන්නේ. එහෙනම් මේ චෛතසිකය ඇති වෙනකොට මේ චෛතසිකය මේ නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට මේ චෛතසිකය දන්නවා මේ දේවල් ස්පර්ශ කරන බව. මේ චෛතසිකය දන්නවා මේ සෑම දෙයක් තුළම මේක සිදුවෙන බව. දැන් බලන්න මේක ගොඩාක් ඉහළ මට්ටමේ උදාහරණයක්. Taman තුළ කම්පනයක් ඇති වෙලා කම්පනයේ පීඩනය නිසා අපි දන්නවා සිතවිල්ලක් ඇති වෙන්න මූලික හේතු තියෙන්න එපාය. ඉස්සෙල්ලාම ඇති වෙන්නේ මොනවද? පීඩනය. ඇතුලේ පීඩනයක් ඇති. අපි කියන අධිරුධිර පීඩනය, වාත පීඩනය, කාය පීඩනය, මේ විදිහට අපි උණුසුම් පීඩනය, තේජෝ පීඩනය, රස්නේ වැඩි. එහෙනම් මේව මේ සතරමා භූත තුලින් පීඩනයක් ඇති වෙනවා. දැන් නිවිලා සමාධියේ ඉන්න කෙනාට පීඩනයක් නැහනේ. එතකොට එයාගේ සිතවිල්ලක් ඇති වෙනවද කියලා බැලුවොත් සිතවිල්ලකුත් නැහනේ. එහෙනම් කැළඹිච්ච කෙනෙකුට පීඩනයක් තියෙනවනේ. දැන් සිතවිලි කීයද? කෝටි වලින්නේ, ලක්ෂ වලින්නේ, දහස් වලින්නේ. එහෙනම් මේ පීඩනේ නේද මුල හේතුව? අන්න මේ බඹයක් විතර උස තියෙන කය තුළ මේ සතරමා භූත තුළින් පීඩනයක් ඇති වෙලා මේ පීඩනය කම්පණයටපත් වෙනවා. මේ කම්පණය තරංගයක් බවට පත් වෙනවා. මේ තරංගය තමයි මේ චෛතසිකය කියලා කියන්නේ. එහෙම නැත්නම් සිතුවිල්ල මේක එළියට යනවා ගලාගෙන විඥානය තුලින්. එතකොට මේ යන තරංගය ඇතිකලේක ඇති උනේ කොහමද? කම්පණය තුලින් නේද? මේ කම්පණය ඇති උනේ කොහෙන්ද? පීඩණය තුලින් නේද? පීඩණය ඇතිකලේ කවුද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එහෙනම් මේ සතරමා භූතය එකතු වෙලා නිර්මාණය කරන යම්කිසි තරංගයක් තියෙනවා ඒ තරංගයේ සතරමා භූතයගේ ಗುಣ තියෙන්නේ නැද්ද? තියෙනවනේ. ඇයි මේ තරංගයේ මේ පටවි ස්වභාවය අණු තියෙනවනේ. එහෙනම් මේ තරංගය අණු වලින් නිර්මාණය වෙච්ච එකක් නම් අල්ලන්න පුළුවන්නේ. එහෙනම් අල්ලන්න පුළුවන් ගතිය තියෙන නිසා පටවි ගතිය තියෙනවා. ගලාගෙන යනවනේ සීතල තියෙනවනේ ඒකේ. ඒ කයේ තියෙන වාත ධාතුව, එහෙම නැත්නම් ආපෝ ධාතුව, තේජෝ ධාතුව මේවා කැළවිලා යනවනේ. එතකොට මේක තුල ආපෝ ධාතුවක් තියෙනවා. වායෝ ධාතුවක් තියෙනවනේ. ඇයි ආස්වාස ප්‍රාස්වාස කරන නිසා මේ කයේ හැම සෛලයක් තුළම වාතය තියෙනවා. එහෙනම් මේ කම්පණි විසිරනකොට වාතයක් තියෙනවා. සෙල්සියස් 37ක උෂ්ණත්වය මේකේ ස්කයේ පවතිනවා. පරන්නයිට් වලින් 98.6ක් පවතිනවා. එහෙනම් මේ තරංගයේ කම්පණයටපත් වෙලා එළියට යනකොට තේජෝ ධාතුව තරගයෙන් යන්නේ. එහෙනම් මේ සතරමා භූතයම මේ තරංගය තුල පවතිනවා. එතකොට මේ තරංගය තුල සතරම පවතිනවා නම් චේතනාව අපට ඇති වෙලා තියෙන්නේ මම ආවල් ස්ථානෙට ගින් භාවනා කරමි. දැන් ඒ චේතනාව තුල පටවිය නැද්ද? ස්ථානයක් නැද්ද? කඳු නැද්ද? ගස් නැද්ද? අන්න ඒ ඔක්කොම පටවිනේ. එහෙනම් මේක අල්ලන්න බෑ සියුම් වැඩි නිසා. චේතනාවක් තුල පවතින පටවි අල්ලන්න බෑ. හැබැයි ඒක තුල පටවි තියෙනවා. ඒ ස්ථානය මැවිලා පේනවා. කුටි මැවිලා පේනවා. කඳු මැවිලා පේනවා. ගල් පේනවා. එහෙනම් මේ පටවිය තියෙනවා. දැනෙනවා. ප්‍රත්‍යක්ෂයි. හැබැයි අල්ලන්න බෑ. අනුවලින් තියෙන නිසා එහෙනම් මේ පටවි ධාතුව පවතින තැනේ තියෙන්නේ මොනවද කායානුපස්සනාව? දැන් මේක සිතපු නිසා දැන් ගමන් කරන්න ඕනේ නේද? අතම 25 100ක් විතර. එහෙනම් දැන් මෙයාට වේදනාවක් ඇති වෙලානේ. එයි මෙයා ගමන් කරන්න එපායි. චේතනාවට අනුව ක්‍රියා කරනකොට කර්මයක් ඇදෙනවා. ඒක දුකක්. සංස්කාරය වට ගන්නවා අවිද්‍යාව බී වෙනවා ඒක දුකක් ජාති ජරා ඇති වෙනවා දුකක් අන්න මේ චේතනාවට අනුව ක්‍රියාත්මක වෙනකොට එයා වේදනානුපස්සනාව ස්පර්ශ වෙනම් ඒ චේතනාවේ මේකත් තිබිලා ඒකට අනුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය තිබුණා වේදනාව කල්ැතුව මේකේ අන්තර්ගත වෙලා තිබුණා එහෙනම් මේම සිටිවිල්ලක් ඇති වෙච්ච නිසා මම දැන් නැටිටලා බඩමුට්ටු අරගෙන යන්න හදනවා මේ වගේ ඇතිවෙච්ච චෛතසිකයේ නිසා මගේ කය දැන් ක්‍රියාවක නිරත වෙලා එයා ගමන් යන කෙනෙක් බවට පත් වෙලා සංචාරකෙක් වෙලා එහෙනම් එයා සුදුසු ප්‍රදේශයේ හොයන්න යනවා සුදුසු ප්‍රදේශයක් මේ ලෝකේ නැහැ ඉන්න තැන ඇස් දෙක පියාගෙන ඉඳගත්තාම ඒක තමයි සුදුසු තැන මේක යාට ප්‍රත්‍යක්ෂ වෙනවා අන්න ධර්මයේ දැක්කා එහෙනම් මේ ධම්මානුපස්සනාවත් මේ චෛතසිකය තුලම තිබුණා ඇයි ප්‍රශ්නේ තියෙන තැනනේ විසඳුම තියෙන්නේ මෙතන නැති වෙච්ච දේ අපට පේදුරු තුඩුවෙන් හොයන්න බෑ මෙතනින්ම හොයන්න ඕනේ එහෙනම් මේ ප්‍රශ්නය තුලම මේ චෛතසිකය තුලම ඒක විසඳන ධර්මයේ තිබුණා. නිර්වාණ පණිවිඩයේ කමඨාන තිබුණා. ඒ දුක නිවා ගන්න ක්‍රමවේදය තිබුණා. ධම්මානුපස්සනාවත් ඒකේ තිබුණා. ඒ චෛතසිකය තුල තියෙන මේ දේවල් ප්‍රත්‍යක්ෂ කළේ තවත් සිතිවිලි වලින්නේ. ඒ සිතිවිලි බාහිරින් ආපු එකක් නෙමෙයි. ඒ තරංගයේ තුල තිබිච්ච අණුවල න්‍යාස්තිවල තිබිච්ච ලෝකෝත්තර පණිවිඩ වලින් තමයි මේ ටික දැනගත්තේ එහෙනම් චෛතසිකයේ තුලින් චෛතසිකය දැක්කා සිතට අනුවම සිත දැක්කා වෙන කිසිම දෙයක් උපයෝගී කරගත්තේ නැහැ චිත්තේ චිත්තානුපස්සී විහෙරති එහෙනම් මේ සිත සිත විසින්ම දැනගෙන මේක ඇති වෙන නිසා මට දුක කරදරයක් වේදනාවක් ඈතට යන්න ඕනේ දානමාන ප්‍රශ්න එතන මීට වඩා ප්‍රශ්න තිබුණා තායි මෙතනට එන්න බෑ ඒකත් නෑ මේකත් නෑ මේ හැම දෙයක්ම අර චෛතසික තරංගයේ අණුවල අන්තර්ගත වෙලා තිබුණා මේකත් දකිනවා දැන් මොකද මේ සිතිවිලි ගණනාවක් දැකලා මේක විසඳගත්තා චිත්තානුපස්සනාව දැක්කා එහෙනම් සෑම චෛතසිකයක් තුලම සතර සටිපට්ඨානෙ තියෙනවා දැන් මේ භාවනා යෝගියට තවත් ප්‍රශ්නයක් එන්න එන්න ප්‍රශ්නේ සංකීර්ණ වෙනවා. ඇයි මේ 100 කියන මේ කාරණාව මේ කයේ පවතිනවා? එහෙනම් දෙතිස්මා තලයක එක තලයක ಗುಣධර්මයක් මේක. එක ගුණාංගයක් මේ 100 කියන එක. එතකොට මේ 100 කියන එක ප්‍රාණයට සමාන කරනවා අපි. ප්‍රාණ ධාතුව අඩු නම් 100 අඩු වෙනවා. අපි දන්නවා කය ශක්තිය අඩු වෙන්න අඩු වෙන්න කල්පනාව අඩුනේ දොඩවනවා කතා කරන දේ කෙරේ කල්පනාවක් නැහැ. ඇයෙන දේ මොනවද කියලා අපට තේරෙන්නේ නැහැ. එහෙනම් ප්‍රාණ ධාතුව අඩු වෙනකොට 100 අඩු වෙනවා. 100 අඩුයි කියලා කියන්නේ ශක්තියත් අඩුයි. 100 වැඩි කියලා කියන්නේ ගොඩාක් දැඩි ශක්තියකින් එයා යුක්තයි. යෝධයෙක් වගේ ශක්තිමත්යා. ඒකනේ උජුපටිපන්නයි. ඒගොල්ලෝ ගොඩාක් ගැඹීරයි සිංහනාද කරනවා. ඇයි 100 වැඩි? එහෙනම් කායේ ප්‍රාණ ශක්තිය වැඩි. බය නැහැ කිසිම දෙයකට. ආර්ය ශ්‍රාවකයා එහෙම තමයි මාර්යා වනම් මාර්යාට බය නැහැ. සක්‍ර දේවේන්ද්‍ර මොන හරි කරා කිසිම බයක් නැහැ මාපට ඇඟිල්ල තියලා ඒමම් පොඩි කරනවා මාලිගාව එයාගේ දෘෂ්ටිය කඩනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. එහෙනම් මේ සෑම චෛතසිකයක්ම චිත්තානුපස්සනාව නැතුව සීය නැතුව කටයුතු කරන ප්‍රශ්නේ තිබුණා. භාවනා යෝගියා කල්පනා කළා මේ සෑම චෛතසිකයක් තුළම චිත්තානුපස්සනාව පවතිනවා. හැම එකක් තුළම 100 පවතිනවා. ඒගොල්ලෝ හැම කෙනාම එක අරමුණේ තමයි ඉන්නේ. දැන් මෙයාට දැන් මේක විසඳ ගන්න ඕනේ. එයා කල්පනා කරනවා හැම තැනම සතර සටිපට්ඨානෙ තියෙනවා නම් චිත්තානුපස්සනාව තියෙනවා නම් මේ බඹයක් විතර උස තියෙන කයේ චිත්තානුපස්සනාව නැත්තම් මේ සිත තුළ සීයේ අඩුව තියෙනවා නම් දැන් මේ සිත හදන්න යන්න එපාය. එහෙනම් සිතක ගවේෂණය කරලා මේ සිත තුළ තියෙන කරුණු ටික ගවේෂණය කරම කරලා ඔයලා බලනකොට යාට තේරෙනවා එළියට වඩා 100 වැඩි සිතේ. ඇයි එළියේ තියෙන දේවල් දැකලා ගවේෂණය කරලා උවමනාවෙන් දැනගන්න එපාය. එහෙනම් මේක උවමනාවෙන් දැනගන්න කලින් දැනෙනවනේ. එහෙනම් මේ සිතේ 100 ඊට වඩා වැඩි දැන් මේක 100 නැති ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ? මේක ගොඩාක් සංකීර්ණ ප්‍රශ්නයක්. ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව සිතක් තුළ සීය පවතින්නේ කොහොමද කියලා බැලුවොත් අපේ ජීවිත තුළ අපට ගොඩාක් අත්දැකීම් තියෙනවා මේ චෛතසිකය මේ බඹයක් විතර උස තියෙන කය තුළ ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි තරංගයක් එහෙම නැත්නම් කම්පනයක් මත කියලා. එතකොට මේ ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන සීයෙන් ඉන්න මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ සතර සතිපට්ඨානයේ මේ සෑම නාමයක් රූපයක් තුළම පවතිනවා මේ සෑම ස්ථානයක් තුළම සතර සතිපට්ඨානයේම පවතින බව එනම් මේ භාවනා යෝගියා කල්පනා කළා තමන්ගේ මේ බඹයක් විතර උස තියෙන මේ කය සතර සතිපට්ඨානයි. ඇයි මේ කය කයට අනුව බලනකොට මේ කායානුපස්සනාව තිබිලා තින්නේ මේ කයේනේ. එතකොට මේ වේදනාව මේ බඹයක් විතර උස තියෙන කයේ පවතිනකොට මේ වේදනානුපස්සනාවක් තිබිලා තියෙන මේ කයනේ. එතකොට මේ වේදනාවන් ඇති වෙලා නැති වෙලා මේවා ක්‍රියාත්මක වෙන මේ ක්‍රමවේදයන් දිහා බලනකොට ඒ සද්ධර්ම භාවය ඒ ධම්මා ධම්මානුපස්සනාවක් තිබිලා තියෙන්නේ මේ කයේ. එහෙනම් මේ හැම දෙයක්ම එයා දැනගන්නේ චෛතසිකයෙන් බව අපි සාකච්ඡා කළා. හේතුව මේ ලෝකයේ කිසිම කෙනෙකුට වේදනාවක් දැනගන්න පුළුවන් කමක් නැහැ. වේදනාව දැනගන්න චෛතසිකයයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කිසිම කෙනෙකුට කයක් ගැන දැනගන්න බෑ. Tamange කය Tamanට බලන්න බෑ. බලෝ බව දැනගත්ත සිතයි දැනගන්නේ. එහෙනම් කයක් තියෙන බව දැනගත්ත සිත දැනගන්නවා මිසක් කය ගැන එයා දැනගන්නේ එහෙනම් මේ විදිහට එයා චිත්තානුපස්සනාවත් මේ කය තුළ තියෙන බව දැනගන්නවා. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාශ්වාස වෙන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට මේ සිත එළියට විසිරිලා බෑරව ගිහිල්ලා මේ සිත විශාල වැඩ වල නිරත වෙලා নানা ප්‍රකාර කටයුතු කරනවා නමුත් මේ සිත කිසිම මොහතක කාර්යයක යෙදෙන්නේ ඇයි මේ කාර්යයක තිබ්බාම ඒ කාර්යයක යෙදෙන්න එයා විසිරලා යනවා එයා වෙනස් වෙන සුළුයි එහෙනම් මේ සිත තුළ පවතින සීය පිළිබඳව තියෙන ප්‍රශ්නයට මේ භාවනා යෝගය කල්පනා කරනවා සෑම දෙයක් තුළම චතර සටිපට්ඨානෙ තියෙනවා නම් සෑම දෙයක් තුළම චිත්තානුපස්සනාව තියෙනවනේ එහෙනම් මේ ගා කොලක් ගත්තාම මේ සෑම ස්ථානයකම සැලවෙන සෑම සංඥාවක් ගත්තාම හැම තැනම තියෙන්නේ මොනවද? සතර සටිපට්ඨානය. සතර සටිපට්ඨානයේ තියෙන චිත්තානුපස්සනාව තමයි මේ සීය කියලා කියන්නේ. එහෙනම් මේ භාවනා යෝගියාට මේ 80 ප්‍රශ්නයට විසඳුමක් ගන්න මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ 100 කොහමද මං වැඩි කරන්නේ මේ 100 කොහමද පවතින්නේ එහෙනම් මේ සිතේ 100 වැඩි කළොත් හරියනවා මේ සිතේ තමයි මේ 100 කියන ප්‍රශ්නේ පවතින්නේ කියලා එයා සිත ගවේෂණය කරන්න පටන් ගන්නවා එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන පාස්වාස වෙන බව දැනගෙන ඉන්න භාවනා යෝගියා ඒ කාර්යය తాවකාලිකව නවත්තලා මේ සිතේ කාර්යය ගැන එයා අවධානම යොමු කරලා බලනකොට එයාට තේරෙනවා මේ සිත සම්පූර්ණම චිත්තානුපස්සනාවෙන් ඉන්න බවත් මේ සිත සෑම මොහොතක් තුළම එක අරමුණක ඉන්න බවත් ඇයි මේ සිතට අරමුණ දෙකක ඉන්න බෑනේ අපි පොළයි වෙලයි එකපාරට මතක් වෙන්නේ නැහනේ. මතක් වෙන්නේ. එහෙනම් හැම මොහොතම මේ සිත එක අරමුණක ඉන්නවා. නමුත් අපි ඒක දන්නේ නැති නිසා අපි කියන සිත දුවනවා අරමුණක නෑ. දිව්වෙත් එක අරමුණකනේ. දුවලගේ නැවතුනෙත් එක අරමුණකනේ. ආයෙගෙනලා ඊටවල තින්නෙත් එක අරමුණකනේ. එහෙනම් මේ සිත යම්කිසි ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙනවා. එයාගේ ක්‍රියාකාරීත්වයේ අවබෝධය නැතිකම මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන්ගේ බබයක් විතර උස තියෙන මේ කය තුල මේ චිත්තානුපස්සනාව කියන මේ සිත තමයි සීය කියලා කියන්නේ. එතකොට මේ සීය පවතින්නේ කොහොමද කියලා බලනකොට එයාට මේ පැහැදිලි වෙනවා මේ සිත යම්කිසි නිර්මාණයක් තියෙනවා මේ සිතට. එහෙනම් මේ සිතේ ක්‍රියාකාරීත්වයට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා, සමීකරණයක් තියෙනවා. මේක කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා එක ගැඹුරු කාරණාවක්. ඒ කාරණාව තමයි තමන්ගේ මේ චෛතසිකය කම්පනයක් ඇතුළත ඇතිවෙච්ච දෙයක්. එහෙනම් මේ කම්පනය කොහොමද ඇති වෙන්නේ? පීඩනයක් ඇති වුණොත් නේ. එහෙනම් යම්කිසි කෙනෙක් භාවනා කරනකොට එයා සමාධියේ ඉන්නවනම් සමාධියේ ඉන්න කෙනෙකුට කවදාවත් මේ ලෝකේ කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. එහෙනම් පීඩනයක් නැහැ. පීඩනයක් නැත්තම් කම්පනයක් නැහැ. කම්පනයක් නැත්තම් තරංග ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිතිවිලි නැහැ. නැවතිලා. එහෙනම් එයාට කර්ම පරිසම් දෙන්නේ අලුත් කර්ම හැදෙන්නේ නමුත් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ පටවිය විසින් ඇතිවෙනා වූ පීඩණය ආපෝ විසින් ඇතිවෙනා වූ පීඩණය වායුව නිසා ඇතිවෙනා වූ පීඩණය තේජෝ නිසා ඇතිවෙනා වූ පීඩණය කියලා මේ පීඩන මට්ටම් අතර ඇතිවෙනා වූ කම්පණය නිසා මේ විසිරෙන තරංගයේ පඨවි ධාතුව තියෙනවා, ආපෝ ධාතුව තියෙනවා, වායෝ ධාතුව තියෙනවා, තේජෝ ධාතුව තියෙනවා. ඇයි මේ කම්පණය ඇති වුනේ පඨවිය තුල නම් මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තියෙන පඨවියේ කම්පණය තුල පඨවියේ තියෙන සේරම ගුණාංග තියෙනවා. පඨවි ස්වභාවය තියෙනවා. අපි අණු වශයෙන් කියනවා නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන් කියලා මේ සේරම අණු ටික අල්ලන්න පුළුවන් නේද? පඨවි ස්වභාවයක් තියෙනව නේද? එහෙනම් මේ සිතින් ඇතිවෙනා වූ තරංගය ඒ චෛතසිකයේ මේ පටවි ස්වභාවය තියෙනවා. එහෙනම් මේ කය තුළ තියෙන ආපෝ ධාතුවත් අණු වලට කැඩිලා, පරමාණු වලට කැඩිලා මේ කම්පණයටපත් වෙලා විසිරෙනකොට මේ තරංගය තුළ චෛතසිකයේ තුළ ආපෝ ධාතුවක් තියෙනවා. ගලාගෙන යන ස්වභාවය මේකේ පවතිනවා. ඒ විතරක් නෙමෙයි මේ ගලාගෙන යන ස්වභාවය නිසා වායෝ ධාතුවක් තියෙනවා. එහෙනම් මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ සතර මහා භූතයන්ගේ නිර්මාණය වෙච්ච මේ කය කම්පණයටපත් වෙලා මේක පිච්චිලා එළියට විසිරෙනකොට මේ කයේ තියෙනවා සෙල්සියස් 37ක උෂ්ණත්වය පැරණයිට් වලින් ගත්තාම 98.6යි එහෙනම් මේ උෂ්ණත්වය කියන තේජෝ ධාතුවත් කම්පණයටපත් වෙනවා නේද ඒකත් මේ චිත්ත තරංගයත් එක්ක විසිරිලා එකතු වෙලා එළියට යනකොට අන්න තේජෝ ධාතුවත් මේකේ තියෙනවා. අණුව භ්‍රමණය වෙනකොට ඒ අණුවෙන් ශබ්දයක් එනවා, රස්නයක් පිනනවා. එහෙනම් මේ ශබ්දයේ රස්නය කියන මේ ස්වභාවයන් දෙකත් මේ අණුව තුල පවතිනවා. එහෙනම් මේ තරංගයේ මේ චිත්ත වීතිය තුල පඨවි ස්වභාවය, ආපෝ ස්වභාවය, වායෝ ස්වභාවය, තේජෝ ස්වභාවය මේ අතරම තියෙන නිසා පඨවිය කායානුපස්සනාව ආපෝ වේදනානුපස්සනාව වායෝ ධම්මානුපස්සනාව තේජෝ කින ආලෝක ධාතුව චිත්තානුපස්සනාව එනම් මේ සිතත් සතර සතිපට්ඨාණයෙන් පරිපූර්ණ වෙච්ච එකක් බවට මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරගන්නවා අන්න බලන්න මේ භාවනා යෝගියාගේ දක්ෂකම කොච්චරද කියලා කිව්වොත් මේ චෛතසිකයත් සතර සටිපට්ඨාණයෙන් පරිපූර්ණ වෙලා එහෙනම් සතර සටිපට්ඨාණයෙන් තමයි හැම චෛතසිකයක්ම ඇති වෙන්නේ මේ ලෝකයේ සෑම නිර්මාණයක්ම සතර සතිපට්ඨානයේ බව මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා ඇයි එහෙනම් මේ සතර සතිපට්ඨානයට සම්බන්ධ වෙච්ච මේ චෛතසිකය සී අඩු වෙන්නේ. එහෙනම් මේ සීය කියන්නේ මොනවද? චිත්තානුපස්සනාව. එහෙනම් මේක තියෙනවනේ. එහෙනම් මේ චෛතසික හැම එකක් තුළම චිත්තානුපස්සනාව තියෙනවා 100 තියෙනවා. ඇයි එහෙනම් මේ 100න් වැඩක් ගන්න බැරි? මොකද්ද මේ 100 වැඩක් ගන්න බැරි ප්‍රශ්නේ කියලා බලනකොට එයාට තේරෙනවා ලස්සන මංගල කාරණාවක්. ඒක තමයි මේ 100 තිබුණාට 100 ධාරිතාව අඩුයි. එහෙනම් මේ 100 ඇති වෙලා තියෙන්නේ කොහමද කියලා එයා කල්පනා කරනකොට එයාගේ ප්‍රඥාවට ගෝචර වෙනවා 100 ඇති වෙලා තියෙන්නේ ප්‍රාණය මුල් කරගෙන එහෙනම් අංශභාග රෝගියෙක් ඉන්නවා. ඒ අංශභාග රෝගියාගේ කයේ කොටසක් වැඩ කරන්නේ ඒ කයේ කොටසක් වැඩ කරන්නේ නැත්නම් අපි දන්නවා පණ නැහැ කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ කියලා. එහෙනම් පණ නැහැ කියලා කියන්නේ මොනවද? ප්‍රාණ ධාතුවේ ධාරිතාව නැහැ. අවමයි. ඒකෙන් වැඩ ගන්න බෑ. වැඩ ගන්න බැරි තරම් අවමයි. කකුල මැරිලාද? නැහනේ. පණ නැහැ. හැබැයි මැරිලා නැහැ. කුණු වෙන්නේ නැහැ. එහෙනම් පණ තියෙනවා. හැබැයි පාන ධාතුවේ ධාරිතා ගොඩාක් අවමයි. එහෙනම් මේ චෛතසිකයේ ප්‍රාණ ධාතුවේ ප්‍රශ්නේ තියෙන බව එයා දැනගන්නවා. එහෙනම් මේ චෛතසිකයේ ප්‍රාණ ධාතුවේ ප්‍රශ්නේ තියෙන බව දැනගෙන එයා මොකද්ද කරන්නේ? ඒ චෛතසිකයේ ඇතිවෙච්ච බව සිහි කරනවා. ඒක නැවත නැවත දකිනවා. නැවත නැවත මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරනවා කියන්නේ දකින්නවා කියන්නේ ප්‍රාණය ශය කරනවා ඒකට බඩගිනි හැදෙන්නේ ඉංජිනේරුවාට එයා හිතනවා වැඩින්නේ. එහෙනම් නැවත නැවත ඒ චෛතසිකය මෙනෙහි කරනකොට අපේ ප්‍රාණ ධාතුව විසිරීලා ගින් අර තරංගයත් එක්ක එකතු වෙනවා. අපි දන්නවා මේ අණුවක ස්වභාවය. මොකද අණුව තව අණුවක් එක්ක එකතු වෙනවා. අණුව අභිභවාගෙන යනවා. අණුවක් න්‍යෂ්ටිගත වෙනවා. අණුවක් තවත් අණුවක් එක්ක ඇලෙනවා, ගැටෙනවා. එහෙනම් මේ වගේ ස්වභාවයන් අණුව තුළ තියෙන නිසා මේ ප්‍රාණ තරංගයකින් අර චෛතසිකයේ තරංගයට වැදුනාම මේ ප්‍රාණ ධාතුව අරවත් එක්ක එකතු වෙනවා මිශ්‍ර වෙනවා න්‍යාස්ටිගත වෙනවා අන්න අර ප්‍රාණ ධාතුවේ තියෙන සේරම ඒ අඩු 100 වැඩි 100 බවටපත් වෙනවා එහෙම නැත්නම් ඒ චෛතසිකයේ තුළ තිබිච්ච ප්‍රාණ ධාරිතාව ඉහළ මට්ටමට සංවර්ධනය වෙනවා එහෙනම් දැන් 80 අතුරුදාම් වෙලා 100 බවටපත් වෙනවා එහෙනම් මේ භාවනා යෝගියා තේරුම් ගත්තා තමන්ගේ ජීවිතය තුළ මේ ඇති කරන සෑම චෛතසිකයක්ම මේ චෛතසිකය තුළ පවතින සීය අඩුවෙන්න හේතුව තමයි ප්‍රාණ ධාතුව අඩුවීම. එහෙනම් Tamanට ප්‍රාණ ධාතුව අඩු වෙනකොට ඒක නැවත නැවත සී කරලා නැවත නැවත මෙනෙහි කරලා ඒ ප්‍රාණ ධාතුව වැඩි කරලා ඒ චෛතසිකයම නැවත සීය බවට පත් කරන්න පුළුවන්. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල තමා මේ සීය ප්‍රත්‍යක්ෂ කළා. සිහියේ ක්‍රමවේදය දැක්කා මේ සිහිය ක්‍රියාත්මක වෙන පිළිවෙත දැක්කා එහෙනම් තමන්ගේ මේ ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන මේ ිටපු මේ භාවනාව තුළින් මේ භාවනා යෝගියා දැනගත්තා මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් චිත්තානුපස්සනාව වටා ගන්න පුළුවන් මේ චිත්තානුපස්සනාව තුළ පවතින සීය දැනගන්න පුළුවන් මේ සීය නිර්මාණය අවබෝධ කරගන්න පුළුවන් මේ නිර්මාණය තුලින් 100 ධාරිතාව වැඩි කරන්න පුළුවන්. එහෙනම් අපේ තියෙන එකම ප්‍රශ්නය ලෝභ දේශ මොහ රාග කියන මේ කෙලෙස් වලට අවු වෙනවා. ඒ නිසා ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙනවා. එහෙනම් අපගේ ජීවිතේ නැවත නැවත දුක් නොවිඳින පිණිස මේ 100 වැඩි කරමු. සෑම චෛතසිකයක් තුළම සිතානුපස්සනාවෙන් පවතිමු. එහෙනම් මේ සීය වැඩි කරන ධාර්තාව ආනාපාන සති භාවනාව තුළින් අපි ප්‍රත්‍යක්ෂ කළා. ආනාපාන සති භාවනාව තුළින් මේ ධර්මතාවය අපි දැක්කා. එහෙනම් හදින්දලාම අපගේ සිටිවිලි වල 100 අඩුයි නම් ඒ 100 අඩු වෙච්ච චෛතසිකේ නැවත නැවත මෙනෙහි කරමු. ඒ නැවත නැවත සිහි කරනකොට අපේ ප්‍රාණ ධාතුව අධික ලෙසකින් ඒ සිටිවිල්ලත් එක්ක එකතු වෙලා මිශ්‍ර වෙලා න්‍යාස්ටිගත වෙලා ඒ චෛතසිකේ ප්‍රාණ ධාතුව වැඩි කරලා 100 වැඩි සිටවිල්ලක් බවට පත් කරනවා. එහෙනම් අද ඉඳලා අපට 80 ප්‍රශ්නේ ඉවරයි. 100 ප්‍රශ්නේ වැඩි කරනවා එහෙනම් 100 වැඩි වෙනවා කියලා කියන්නේ මායя පරාජය වෙනවා එහෙනම් මේ ඉමිදිරි පාන්දර අපි සාකච්ඡා කරන මේ ධර්ම දේශනාව මේ ආනාපාන සති සූත්‍රය තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්ත මේ 100 කියන ධර්මතාවය අපගේ ජීවිතවලට ගොඩාක් වැදගත් ආර්ය ගුණධර්මයක් බවට පත් වුණා එහෙනම් හදින්දලා මේ 100න් ඉන්නකොට අනවශ්‍ය දේවල් සිදු වෙන්නේ අපෙන් සිල් කැඩෙන්නේ විනය කර්ම කවදාවත් අපෙන් ඇවත් වෙන්නේ එහෙනම් අපගේ ජීවිතය ආර්ය ගුණධර්ම වලින් පරිපූර්ණ වෙලා සීලයෙන් පරිපූර්ණ වෙලා විනයෙන් පරිපූර්ණ වෙලා මේ ලබාපු මිනිසත් භවය තුළ අරියත් බෝධියට සමවැදිලා පිරිනිවන් පාන්න අපට අවශ්‍ය ධර්මය අවසාන කමඨාන අද මේ ධර්ම දේශනාව තුළින් ලැබුණා. එහෙනම් අද ඉඳලා අපි චිත්තානුපස්සනාව වඩමු. චිත්තානුපස්සනාව තුළ සීය ප්‍රගුණ කරමු. සිය ඇති වෙන ක්‍රමවේදය දැක්කා ඒ නිර්මාණයේ සමීකරණය අපි දැක්කා ඒ නිසා සිය අදුයි සිය නෑ සිතවිල්ල දිව්වයි කියන චෝදනාව ඊට පස්සේ එන්න බෑ අපි හදින්දලාම සිය අඩු සිතවිලි සිය වැඩි සිතවිලි බවට පත් කරමු ಗುಣධර්ම වල සිය අඩු නම් ඒවා ಗುಣධර්ම වලින් වැඩි සිය බවට පත් කරමු එහෙනම් අපගේ ජීවිතය තුළ ඇතිවෙනා වූ සෑම චෛතසිකයක්ම අප අද ඉඳලා සිය බවට පත් කරමු කර්ම නැති තරංග බවට පත් කරමු. එහෙනම් කර්මයක් නැතුව ජීවත් වෙන ආර්ය කුලපුත්‍රයෙක් බවට පත් වෙමු. එහෙනම් මේ අද දෙන දේශනාවේ අපි සීය කියන්නේ මොනවද කියන එකත් 100 නිර්මාණය වෙන ක්‍රමවේදය මොනවද කියන එකත් 100 අඩු වෙන ක්‍රමවේදයත් ඒක වැඩි කරන ක්‍රමවේදයත් අපි සාකච්ඡා කළා ප්‍රත්‍යක්ෂ කළා එහෙනම් මේ ධර්ම දේශනාව මේ කමඨාන මේ අවබෝධ අනුශාසනාව අපගේ ජීවිත කාලය පුරාම අපට ආර්ය කමඨාණක් බවට පත් වේවා නිතර නිතර සීවේවා මේ කමඨාන කරන කොටගෙන අවබෝධය කරන කොටගෙන අනුශාසනාව කරන කොටගෙන මේ නිර්වාණ පණිවිඩය කරන කොටගෙන අපගේ සේරම අඩුපාඩු කෙලෙස් ධර්මයන් අතුරුදාන් වෙලා ආර්ය ගුණාංග අපි තුලින් දී වෙලා අපගේ විනය සීලේ ਸਰව සම්පූර්ණ වෙලා මේ ලබාවු මිනිසත් භවය තුල මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සංසාරයෙන් ඈතර වෙන්න මේ භවයේම පිරිණිවෙන්න මේ ධර්ම දේශනාව අනුශාසනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි